බාහිර අරමුණු ඔස්සේ හිත යන්නේ නැතුව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන ඒ කයේ ඉරියව්වට හිත ගන්න පුළුවන්ද කියන එක හොඳින් පරීක්ෂා කරලා බලන්න. තමන්ගේ පිටිපස්ස ප්‍රදේශය උටුවේ එහෙම නැත්නම් පොළවේ ස්පර්ශ වෙලා තියෙන ආකාරයෙන් තමයි අපි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ දැනගන්නේ. ඒක සෑම භාවනා යෝගාවචරයකම භාවනා ආරම්භයේදී ඒක කළ යුතුයි. ඒක කිරීමේ තියෙන වැදගත්කම තමයි තමන්ගේ එදිනෙදා ජීවිතයේ යම්කිසි දෛනික අසතිමත් භාවයක් නිසා භාවනාවේ භාවනාව ආරම්භයේදී විශාල සිතිවිලි ප්‍රමාණයක් එනවා නම් අන්නේ සිතිවිලි සම්පූර්ණයෙන්ම අපිට නැති කරගන්න පුළුවන්. එක්වරම තමන්ගේ භාවනා අරමුණට හිත යොදවන්න නැතුව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත ගෙන්න. ඒක නිසා එක්වරම තමන්ගේ භාවනා කර්මස්ථානයේ හිත යොදවන්න නැතුව තමන්ගේ පසුපස ප්‍රදේශයේ පුයි පුටුයි ස්පර්ශ වෙලා තියෙන ආකාරය. වම් අතට දකුණට තබාගෙන තියෙන ආකාරය. තමන්ගේ හිස ඇතුළු මේ උඩුකය උරස් කෝරය සහිත මේ උඩුකය ඍජුව තියෙන ආකාරය ටිකක් හොඳට විපරම් කරලා බලන්න ඕන. අන්න එහෙම බලනකොට බලනකොට අර මෙතෙක් අර බාහිර අරමුණු වලට ගියේ සිත මේ ඉරියව්ව කෙරෙහි සිය පවතින්න පවත්වා ගන්න ආරම්භය ලබා ගන්න. මෙන්න මේ දේ හරියට කරන්නේ නැති හින්දා තමයි භාවනා ආරම්භයේදී නැසීරින ගන්නේ භාවනා අරමුණට හිත ගන්න. භාවනා ආරම්භයේදී භාවනා අරමුණ තමයි වාඩිලා ඉන්න අරමුණ. එහෙම නැත්නම් ඉම්බීමේ කෙලීමවත් ආනාපාන සතියවත් නෙමෙයි. අන්න එහෙම ඉන්නකොට තමයි තමන්ගේ ප්‍රධාන භාවනා කර්මස්ථානය දැනෙන තැනට හිත යොදවන්න ඕනේ. එහෙම දැනෙන තැනට හිත යොදවපු ගමන් අනිවාර්යයෙන්ම ආනාපානේ නම් ආස්වාස ප්‍රාස්වාස කියන දෙක හොඳට වෙන් කරලා අඳුර ගන්න ඕනේ. මේ දෙන උපදේශ හරියට කරන්නේ නැති හින්දා තමයි මේ අනවශ්‍ය දේවල් භාවනා යෝගාවචරයට කරන්නේ. ඉඹීම හැකිරීම දැනෙනවා නම් මේ පිම්බීම මේ හැකිරීම කියන එක දෙක මේ හොඳට පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න. ඒක ඉතාමත් වැදගත්. මේ සෑම පරියන්කයක මේක කරන්න ඕනේ. සෑම කමඨා වார்த்தාවකම ඒක ලියවෙන්න ඕනේ. මට ආස්වාසි දෙන්නට මෙහෙමයි ප්‍රාස්වාසි දෙන්න මෙන්න මේ විදිහටයි. අන්න එතනින් පස්සේ තමයි භාවනාව ඇත්ත වශයෙන්ම පටන් ගන්නෙ. ඒ විදිහට අපිට පුළුවන් තමන්ගේ භාවනා අරමුණ තමන්ට දැනෙන විදිහ විස්තර ඇතුව බලාගෙන බලාගෙන යන්න ආස්වාසෙන් ආස්වාසයට ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට පිම්බීමෙන් පිම්බීමට පිම්බීමෙන් හැකිලීමට හැකිලීමෙන් හැකිලීමට මේ භාවනා අරමුණට මොකද්ද වෙන්නේ කියන එක බලනවා මිසක් භාවනා ආරම්භයේදී වෙන වෙන දේවල් විකාර වැඩ කරන්න යන්න එපා. කොච්චර ගුවත් භාවනා යෝගාචරයට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. දවසයි දෙකයි ඊට පස්සේ ආයෙ වෙන වෙන දේවල් කරන්න යනවා. මේ දෙන උපදේශ හරියට මතක තියාගන්න. හැමදාම අමතක වෙනවා නම් කටපාඩම් කරලා හරි උදේට නැගිට්ටාට පස්සේ මේ දේවල් <clears throat> කටපාඩම් කරගන්න. එමේ ඉන්නකොට බලන්න තමන්ගේ <clears throat> ආස්වාසයට ආස්වාසයට ක්‍රමානුකූලව මොකද්ද වෙන්නේ කියන එක බලාගෙන බලාගෙන යනකොට ක්‍රමානුකූලව බාහිර අරමුණු ඔස්සේ යන හිත භාවනා අරමුණේ රැඳෙන්න පටන් ගන්නවා. රැඳෙන්න පටන් ගත්තට පස්සේ මේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත තැම්පත් වෙනකොට මේ හුස්ම දැනීම ටික ටික ටික ටික සියුම් ස්වභාවයට යන බව අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ සියුම් ස්වභාවය සහ හුස්මේ එකඟ බව හිතේ එකඟ භාවය බොහෝ යෝගාවචරයෙන් අඳුර ගන්න බෑ වැරදි විදිහට තමයි මේ දේවල් අඳුරගන්නේ. කළු කූරයක් ඇතුළට හිට ගියා වගේ කියනවා හිස් අවකාශයක් කියනවා කළුවර ගුහාවකට හිට ගියා කියනවා පාර වෙනවා කියනවා අරකයි මේකයි අනවශ්‍ය දේවල් ඔන්න ඊට පස්සේ ආයෙ ඔලුවට ගන්න. කොහෙන් හරි මාරේ මාරයා රින් ගන්න පුළුවන් නම් එතන රින් ගනවා ඉඳලා අනවශ්‍ය විකාර දෙයක් කරනවා. මේ තැම්පත් වෙලා යන හිතට තැම්පත් වෙලා යන බව දැනගන්න භාවනා යෝගාචර අසමත්. අසමත් වෙලා එතනදී වෙන්නේ අනවශ්‍ය දේ ඒ ඔස්සේ හිත යනවා. භාවනාවට වාඩි වුණේ මොකටද කියන කාටවත් මතක නැහැ ටික වෙලාවක් ගියා. නිසා අනිවාර්යයෙන් මේ හිත තැම්පත් වෙන රටාව, හිත තැම්පත් වෙන විදිය, මනස ඒකාග්‍ර වෙන විදිය හොඳින් අවධානයෙන් බලාගෙන ඉන්න. දැන් පොඩි ළමෙක් දිහා අපි බලාගෙන ඉන්නේ. ඒ ළමයා මොනවද කරන්නේ? ගල් කැටයක් කටේ දා ගන්නවද? මොනවද අනවශ්‍ය දේවල් කනවද කියලා අපි බලාගෙන ඉන්නවනේ. අන්න ඒ වගේ හොඳ දැනුවත්භාවයකින් බලාගෙන ඉන්න මොකද්ද මේ වෙන්නේ කියන. භාවන අරමුණට මොකද වෙන්නේ? හිතට මොකද වෙන්නේ? ඒකට <coughs> ක්‍රමානුකූලව මේ කය කෙරෙහි තියෙන බැඳීම රූපේ ඉදිරියේ තියෙන බැඳීම නැති වෙලා නැති වෙලා ගියලා මේ කය නොදිනී යන තත්ත්වයටමපත් වෙලා හොඳට සිත මේ ඒකාග්‍රතාවයකටපත් වෙනවා. අපි නැවත යනවා කය හොයන්න. මගේ අත් දෙක දරුන්නේ නැහැ, කකුල් දෙක දරුන්නේ නැහැ, ඔළුව දරන්නේ නැහැ කියලා ඒක බලන්න යනවා. මේ මොකද අපි ඒ බලන්නේ අපේ තියෙන සක්කාය දිට්ඨිය නිසා. නැති වෙලා යන දේවල් වලට නැති වෙන්නේ ඉඩ හැරෙනවා. ඒ ඒකාග්‍රතාවය පවත්වා ගන්න. අනවශ්‍ය දේවල් කරන එක නතර කරන්න. බලන්න ක්‍රමානුකූලව මේ සිත හුස්ම ක්‍රමානුකූලව සංසිඳීමටපත් වෙන විදිය බලන්න. භාවනාව කියන කරන්න තියෙන බොහොම සුළු දෙයක්. දැන් මම දැන් භාවනාව නතර කරනවා. සාදුකාරය පවත්තර භාවනාව නතර කරනවා. කොච්චරද භාවනා කරාද? එතකොට පටන් ගන්නද? පැයකට කිට්ට වෙන කරා නේද? මොනවනේ මයික්‍රොෆෝන් ඔන් කරගන්න පුළුවන්ද? කොහොමද භාවනාවේ තත්ත්වය? දැන් භාවනාව ගැන කියන්න බලන්න. දැන් නිදාගන්න තරම්. නිින්ද ගියද? ඔව් දැන් තමන්ගේ භාවනා අත්දැකීම් ඉදිරිපත් කරන්න තියෙනවා. කවුද පටන් ගන්න? අවසරයි ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්න. ඔව් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අර අද ඔබ වහන්සේ කියපු විදිහට අර මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට ටිකක් වැඩිපුර කාලය ගත කරපු නිසා සිතුවිලි ආවේ ආවෙම නැති තරම් ස්වාමීන් වහන්සේත් මට පහුගිය දවස්වල හරි අපහසුතාවක් තිබුණා භාවනා කිරීම ඒක ගොඩක් අද අඩු වුණා ඊට පස්සේ ආස්වාසය ප්‍රාස්වාසය අඳුනගත්තා හුස්ම ටිකක් රළුවට දැනුණා ආස්වාස දිග බවත් ප්‍රාස්වාස කෙටි බවත් දැක්කා සමහර දීර්ඝ ආස්වාස ගැනුණා එහෙම ටික වෙලාවක් බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ හුස්ම ටික ටික සංසිඳීගෙන යන ගතියක් දැනුණා කායත් සැහැල්ලු වුණා ඒ වෙලාව වෙනකොට ස්වාමීන් වහන්සේ මේ මූණේ කූඹියක් යනවා වගේ දැනෙන්න ගත්තා මම කලින් දැකලා තියෙන වෙන වර්තාවල වහන්සේ කියලා තියෙන එක පටවි ස්වභාවයක් කියලා ඒක මූණේ දිගටම ගිහිලා ඇහැ ගාවට වගේ යනවා වගේ දැනුණා ඒක හරි අපහසු <laughs> يعني අතින් පිහදාන්නම හිතුණා. <clears throat> එහෙම ටික වෙලාවක් ගිහිලා සමිනස ආයි හුස්මටම අ, හිත යොමු කරගෙන හිටියා. අ, <clears throat> එහෙම ඉන්නකොට කම්පන වගේ ස්වභාවිකින් හුස්ම දැනෙන්න ගත්තා. ඒ අවස්ථාවේදී <clears throat> ආශ්වාස ප්‍රශ්වාස වෙනම අඳුන ගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. එහෙම තව ටික වෙලාවක් ඉන්නකොට නිදිමත ගතියක්මත් නෙමේ සාමිනහන්ස ටිකක් අර හිත ගැඹුරු ගතියකට යන බවක් දැනුණා. නිදිමත අද ආවේ නැහැ. ඊට පස්සේ හිත හුස්මෙම තියාගෙන ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ සිතුවිලි වලින් බාධාවක් ආවේ නැහැ අද. ඊට පස්සේ හුස්ම අර එකම කදම්බයක් වගේ දැනෙන්න ගත්තා. ආස්වාස ප්‍රස්වාස වෙනම නැතුව. ඊට පස්සේ ස්වාමීන් කියන්නේ ආනාපානේ ආනාපානේ වෙන් කරගන්න බැරුණාද? බැරි වුණා ස්වාමීන් වහන්සේ. හැබැයි ආයි සැනින් සැරේටත් පුළුවන් වුණා. ඒක නිකන් අර මාරුවෙන් මාරුවට වගේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අත ටිකක් හිත නිකන් අර ඒකාග්‍රතාවයටපත් වෙලා අන්තිම ඔබ වහන්සේ භාවනාව නතර කරනවා කියනකොට හුස්ම නිකන් අර නොදැනෙන එක හිතෙන් වෙන ක්‍රියාවලියක් වගේ. කියන්නේ හුස්ම ආස්වාස ප්‍රස්වාස ඇත්තටම දැනෙනවට වැඩිය නිකන් ඒක හිතෙන් මම හුස්ම ගන්නවා පිට වෙනවා වගේ හැඟීමක් තමයි අන්තිමට තිබුණේ ස්වාමීන් වහන්සේ. එන්නේ අපි දැනගන්න ඕන දැන් අර භාවනාවේදී අර අපේ සාමාන්‍ය විදර්ශනා භාවනාව යන පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිවෙල අපි හරියට අඳුර ගන්න ඕනේ. මොකද්ද මේ පිළිවෙල හිත ඒකාග්‍ර වුණාට පස්සේ ඊට පස්සේ සතර මහා ධාතු ටික තමයි එන්න පටන් ගන්නේ. ඒ කියන්නේ අර මැරිච්ච කුකුලෙක්ගේ අර පියාටු ටික ගැලවුවට පස්සේ තියෙන්නේ. අන්න එතෙන්ට තමයි හිත එන්නේ. කියන්නේ භාවනාව එන්නේ අන්නේ ස්ටේජ් එකට. ස්ටෙප් එකට එන්නේ. එතකොට සතර මහා ධාතු ටික තමයි එතෙන්දී සැරෙන් සැරේ ප්‍රකට වෙන්නේ. හරිද නේද? එහෙම සුත්. එතකොට අන්න එතෙන්දී භාවනා යෝගාවචරය වගේ සතර මහා ධාතු හොයන්න සතර මහා ධාතු බලන්න. මූණේ ඔය එන එක එක දැනීම් දැනීම් වලට කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් මෙහෙම ඉන්නකොට නම් දැන් මූණ පස්පසනේ ඉන්නේ. එහෙම එකක් තියෙනවා දැන් අර මූණේ අර මොකද බයිටාව නේද මොකද ඉන්නේ? අර පණුව જાතියක් ඉන්නව නේද මොකද? නිතරම මේ මූණේ අර යනවනේ. නිතර දානවා දැන් දැන් වල. ඒව තමයි ඔය මේ කැසීම් වෙන්නේ ඒවා. ඉතින් හැමතිස්සෙම අපි එහෙම කර කර ඉන්නකොට මූණ අපේ දැනීම් වලට ඒවට යනවා. ඒ වගේම කූඹි යනවා වගේ දැනීම ඒක පටවි ස්වභාවය. වශයෙන් තමයි අපිට දැන් කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හැම එකක්ම ධාතු ලක්ෂණ. එහෙම. ඉතින් අපි අර දෛනික අසතිමත් භාවය හෝ සතිමත් භාවය තුළ ඉන්නකොට අපි ඔය ඔක්කොම ප්‍රචාර දක්වමින් තමයි දවස ගෙවන්නේ. දුක් විඳිනවා කියලා කියන්නේ ඕකනේ. විදර්ශනා මාර්ගය අර මූලික හැඳින්වීම අර සංඥාපණය බලන්න. ඒක මම ඒක දාලා තියෙනවා. එහෙම සමහරවිට මට ඊයර ඒක අර මම කියාර ඊයේ ඔඩියෝ ක්ලිප් වගේ මට ඇවිල්ලා තිබ්බා පළවෙනි පොත. ඔඩියෝ කරලා එක්කෙනෙක් අපිට ඒවල දෙන්න. කොහෙද ආයතනයකට කියලා. ඔඩියෝ බුක් හදන තැනකට කියලා. ඉතින් ඒක දැන් මම මේ උදේ නයික අහා හිටි සමහර වචනය හරි කියන්නේ නැහැ සමහර තැන් මම පොඩි පොඩි ගැටලු දෙන. ඉතින් ඒ හැමතිස්සෙම අපි මේ මං කිව්වේ මේ ඕවට ඕවට මුහුණ දෙමින් දුක් විඳ විඳ තමයි ජීවත් වෙන්නේ. උටු ගෝහඩිලා අපිට ඉන්න බෑ. ඒකට මේට ඇඹිරි ඇඹිරි තමයි ඉන්නේ. ඉතින් ඕක තමයි දුක් විඳිනවා කියන්නේ. ජීවිතේ ගත කරනවා කියන්නේ දුක් විඳා කියන එක. දෙයට නැකිට වෙන ඉඳන් රැයට නිින්දට යනකොට නිින්දේදී දුක් විඳින එක තමයි කරන්නේ. එක එක ඉරියව්වක තියන්නේ ඊට මේට මොකද එක එක ඉරියව්වක අපි හිටිය ගම මේ පැත්ත රත් වෙනවනේ. නින්දෙදි අපි එහෙට මෙහෙට පෙරලි පෙරලි නිදින්නේ. ඉරියව් ගානකට අපි මාරු වෙනවා. නින්දෙදි කැමරාවක් හයි කරලා වන්න බලන්න පුළුවන්. නින්දෙදි අපි ඉරියව් කීයකට මාරු වෙනවා. එහෙම. අපි නින්දෙදි අතිවිශාල දුකක් විඳිනවා. අපිට නින්ද සැපක් කියලා තමයි අපි හිතන්නේ. නිකන් ඇඳක වාඩි වෙන පිටිපස් පස්ස පැත්ත මේ පස්ස පැත්ත නෙමෙයි මුළු ඇඟම මේ පැත්ත රත් වෙනවනේ. අර වෝටර් බෙඩ් වල තියන්නේ ඒකනේ. පත්තල ඒ පැත්ත ලිලි යනවා වන වෙනවා වාල වෙනවා. ඉතින් අපි මොන ඉරියව්වේ හිටියත් මහා දුකක් තමයි විඳින්නේ. හැමතිස්සෙම. අන්ත දුකක් විඳින්නේ. ඉතින් ඒක අපි මුලින් වටහා ගන්න ඕනේ. අනිත් එක තමයි සතරමා ධාතු ස්වභාවය. සතරමහා ධාතු පෙන්වන්නේ අපිට භාවනා කර්මස්ථානයේ නතර කරලා සතරමහා ධාතු බල බල යන්න කියන එකට නෙමෙයි. ඒක අර මැරිච්ච කුකුලගේ මේ මේ පියාටු ටික අයින් කරාට පස්සේ ඒ පේනවනේ අපිට ඒ සතාගේ ස්වභාවය, කයේ ස්වභාවය, කැලිය වලට කපලා කපලා ගත්තා නම් හරකෙක් හරි කුකුලෙක් හරි අන්නේ ටික මේ කය ධාතු ගොඩක් කියන එක තමයි අපිට මේ පෙන්වන්නේ. භාවනා යෝගාචර ඒක බාධාවක් කරගන්න භාවනාවට. ඔන්න උත්තර තමයි ප්‍රශ්නේ. ආනාපානේ දෙකක් විදිහට පෙවුණා. ආනාපානේ එකක් විදිය. වෙන් කරගන්න බැරිව පෙවුණා. මේ ඔක්කොම සතර මා ධාතුනේ. වාය ධාතු ලක්ෂණේනේ. හැමදේම වාය ධාතු ලක්ෂණයක් වශයෙන් පේනකොට මුළු ඇඟම උස්මත් කම්පණය වෙනවා. මුළු ඇඟම කම්පණය වෙනවා. ඉතින් භාවනා යෝගාචරය ඒක භාවනාවට බාධාවක් කිසිම නැහැ. දේර ගන්නවා. ඒක තමයි භාවනාව. ඉතින් භාවනාව කොහොමද භාවනාවට බාධා? ඒක නිකන් තුවාලයකට වෛද්‍යවරයෙක් බෙහෙත් දාන්න යනකොට නෑ නෑ තුවාලේ මේ මේ ඉද්දෙනවා බෙහෙත් දාන්න එපා කියන වගේ වැඩක්. බෙහෙත් දාන්න නැතුව හොඳ වෙන්නේ නැතුව. ඉතින් අපි භාවනාව කරගෙන යනකොට මේ ටික ඇවිස්සීලා යනවා මුළු සතරමහා ධාතු ටික ඔක්කොම. දැන් මම කොච්චරවත් කියලා දෙනවා ඒ සතරමහා ධාතු පස්සේ යන්න එපා. ඒකේ අවබෝධයක් විතරයි අපි ගන්නෙ. මේක මේ මගේ කය කියලා හිතන් හිටියට මෙතන තියෙන්නේ වායු කම්පන කම්පන චංචල ස්වභාවය. නැත්නම් බර ගතිය, පටවි ස්වභාවය. එහෙම නැත්නම් රස්නි ගතිය. නැත්නම් පයනිකාර බැගිරිලා ඉටිපන්දමක වැක්කිරලා යනවා වගේ දියවලා යන ස්වභාවය. ඕක මුළු විපස්සනා භාවනාවෙම ඕක තියෙනවා. ඒ ඒ කියන්නේ භාවනා දියුණු වෙනකොට දියුණුවකට ඕක ඔය වැඩිය මුළු ඇඟම නිකන් දීවලා යනවා වගේ වෙනවා. මුළු ඇඟම නිකන් ගිනි ගන්නවා වගේ තියෙනවා. ඒක නිසා ඔය මුනේ කූඹි යනවා වගේ. සත්තු දඟලනවා වගේ. හසනවා වගේ. මේ ඔක්කොම ධාතු ලක්ෂණ. වාය ධාතු ලක්ෂණ සහ පඨවි ධාතු ස්වභාවය. පඨවි ධාතු ස්වභාවයෙන් තමයි මේ කැසීම ඇනෙනවා වගේ. සමහරවිට උල් අනිනවා වගේ දැනෙන අපිට. මොකකින් හරි අනිනවා වගේ. නිකන් පණාවකින් පීරනවා වගේ. මේ ස්වභාවයක් දැනෙනවා. ඉතින් ඒක දැනගෙන ඒ ගැන සතුට වෙලා මේ ධර්මා ධාතු ටික තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එනම් මම කය ගැන තියෙන තෘෂ්ණාවෙන් තෙන් අත්හැරගන්න මේක මට හොඳ අවස්ථාවක් කියලා. ඒක තීද්දි තමන් භාවනා කර්මස්ථානේ භාවනා අරමුණේ සිහිය පවත්වා ගන්න ඕනේ. එතකොට භාවනා කර්මස්ථානේ සිහිය පැවැත්වුවත් එතරම් තින්නේ ආයි අර කතන්දරේමයි තින්නේ. අතරමා ධාතු ටික තමයි ඊට පස්සේ ඔන්න එතින් ඉත් ආයෙ ප්‍රකට වෙනවා. ඒ කියන්නේ අරපණ හිත භාවනාව වශයෙන් ගත්ත තුන්වෙනි පියවර. තේනවා. සබ්බකාය පරිසංවේදී කියන අවස්ථාවට එනකොට රූපේ යථා ස්වභාවය යම්තාක් දුරකට අපි පේනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි පේන්නේ. අතරමා ධාතු වශයෙන් තමයි පේන්නේ. ඒක නිසා තව තවත් ඉතින් මේ අතරමා ධාතු ප්‍රකට වෙන්නේ මොකද භාවනාරුමට හිත යොදවපු නිසා. අපි ඒකෙන් හිත ගැලවුවොත් අයින් කරමු ගමන් අර භාවනාවේ තිබ්බයි ඒකාග්‍රතා බලය සමාධි බලය නැති වෙලා ඒකාග්‍රතා බලය සමාධි බලය ප්‍රඥා බලය මේ තුනේ එකතුවක් වශයෙන් තමයි අපිට ධාතු ලක්ෂණ පෙන්වන්නේ. ඒ හතරම ධාතු ප්‍රකට වෙනකොට කවුරුවත් තමන්ගේ ප්‍රඥා බලය සමාධි බලය, ඒකාග්‍රතා බලය, සති බලය. ගැන හිතන්නේ නැහැ. හිතන්නේ මේ ධාතු ලක්ෂණ ප්‍රවාහනට බාධාවත් කියලා තමයි. එලින් යන්න කොට යන්නෙම හරහටම. යෝගාචර යන්නෙම වැරදියි. ඊට පස්සේ ඉමීඩියට්ලි භාවනා යෝගාචරයට කරන්න තියෙන හතරමා ධාතු ටික ප්‍රකට වෙනකොට පුළුවන් තරම් අර අර කැළඹිලි ස්වභාවයෙන් අයින් වෙලා හිත තැම්පත් වෙන පැත්තක භාවනාව ගෙනියන්න. ඒ හතරමා ධාතු එකින් එක හොයන්න ගිය ගමන් ආයෙත් අර කැළඹිල්ලට ආව වෙනවා. අර ටොනේඩෝ එකකට හමුණා වගේ මේ ඇම්බර්ලාම යනවා ඊට. ඊට පස්සේ භාවනාව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඊට යන්නේ කොයිද මල්ලේ පොල් එක එක විකාර තමයි අර්ථයි තියෙන්නේ. ફોකස් එක නැති වෙනවා. ඊට පස්සේ කරන්න ඕන අර ප්‍රඥා පැත්ත වැඩි වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ අතරමා ධාතු ප්‍රකට වෙනවා කියන්නේ ප්‍රඥා බලය වැඩි වෙන්න ආරම්භ තියෙනවා. ඊට පස්සේ ඕක සමතුලිත කරන්න සමාධි බලය ආපහු ඇඩ් කරගන්න. තු කරගන්න. එකතු කරගෙන ඒකෙන් අර ප්‍රඥා බලයට වැඩි වුණාට පස්සේ අර භාවනාවට හානිය ආවම කරගන්න. ප්‍රඥා වැඩි වෙලා හරියන්නේත් නැහැ. ප්‍රඥා වැඩි වෙච්චම හිත කැළඹෙනවා. ඔයගොල්ලන්ට වෙන්නේ ඒක. ඔයගොල්ලන්ට නැත්තේ ප්‍රඥාවනේ සමාධිය තමයි ඇත්තම නැත්තේ. සමාධි බලය ප්‍රඥා බලය අඳුරගෙනත් නැහැ තිබ්බට සමාධි බලය සම්පූර්ණ නැත්තර නැති කරා ඊට පස්සේ තමයි ඔය මට ආපහු ඔන්න කය ප්‍රකට වුණා ඉතින් හොඳට තැම්පත් වෙලා තියෙන ඒවට ඔන්න බාහිරින් සද්ද නැති වෙලා සද්ද නැති වෙලා තිබුණ වෙලාව ඔන්න ආපහු මට සද්ද එන්න පටන් ගත්තා එහෙම කියනවනේ වර්තාව ආයි අර පය සැහැල් වෙලා පා වෙලා යන ගතිය නැති වෙලා ගියා ඒක සුළු වෙලාවකට තමයි තිබුණේ ඒ මොකද ඒක මේන්ටේන් කරගන්න දන්නේ නැතිකම තියෙනවා එතන තමයි කියන්නේ භාවනාව තියෙන්නේ තනිකර සමාධිය තියෙන්නේ භාවනාව. සමාධිය තමයි වැදගත්. ප්‍රඥාව කියන එක ඒක අපිට ඒක අපේ පාලනේ තියෙන එකක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන එක සමාධිය තියෙනවා ප්‍රඥාව වෙන ඕන එකක්. ප්‍රඥාව ගාවට සමාධි මේ සමාධිය ගාවට කොහොමද ප්‍රඥාව එදී අපි දන්නවනේ. ඒක අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි හදන්න ඕන සමාධිය සමාධිය හැදුවා නම් ප්‍රඥාව ඕන වෙලාවම ගන්න බෑ. ඕන වෙලාවම නිවන් දකින්න. දර්ශන සමාධිය තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම අපි අපේ දැන් අඩු වෙලා තියෙන්නේ මොකද්ද? අඩු වේගෙන යන්න පටන් අරන් තියෙන්නේ සමාධිය නා සමාධිය හදාගන්න. ප්‍රඥාවෙන් තින්නේ බලන්නනේ. මොනින් දකින්න විතරනේ. ඔයගොල්ලෝ නුවණින් දකින්න එක පැත්තකින් තියලා ඒක එක අස්සේ යනවා ඒ ඔස්සේ යනවා ඒක ගැන හිතෙන. ඒකත් එක්ක රණ්ඩු වෙවි ඒකත් එක්ක. ඊට ප්‍රඥාවක් නැහැ. අමාදියක් නැහැ, වීරියක් නැහැ, ශ්‍රද්ධාවයි ඔක්කොම නැති වෙනවා. ඒක දැන් භාවනා කරන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ ගොඩක් දෙනෙක් 190ක් භාවනා කළමනාකරණය කරගෙන මැනේජ්මන්ට් ප්‍රශ්නයක් තියෙනවා පාටම අර නිකන් ලොතරැයියක් ඇදෙනවා. හිතන්න මම වාණිය මොකක්ද කරන්නේ කාර්යයක් ගන්නවද ගියක් ගන්නවද අරයට සල්ලි දෙනවද මෙයාට සල්ලි දෙනවද බැංකුවේ දානවද ඉඩමක් ගන්නවද ආනුමරේ පිස්සෙක් බවට පත් වෙනවා. ලොතරැයි එක ලොතරැයියක් ඇදෙන්නේ තරමට හොඳයි. <laughs> ඇඳුන ගමන් පිස්සෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ හතර වැඩ කරනවා මම මොකද මොකද අර දොඩන් ගොඩ බදා ගන්න ගියා වගේ තමයි. ඒක නිසා සතරමා ධාතු ටික පොඩ්ඩක් එනකොට ඊව පස්සේ යන්නේ නැතුව සතරමා ධාතු ටික තමයි ප්‍රකට වුණේ මොකද කියලා හිතනවා. ඒක ප්‍රකට වුණේ ඇයි? සමාධිය නිසා. නිසා හැමදේශම සමාධියට තමයි මුල් තැන දෙන්න ඕන. සමාධියට මුල් තැන දුන්න ගමන් ඕනෙලා ප්‍රඥාව තියෙනවා. හතර වටේටම අල්ලපු gedara කෙනාට දෙන්න තරමට ප්‍රඥාව තියෙනවා. ඒක මේ වැඩි කරත් තියෙන. නැත්තේ ඒකාග්‍රතාව. සමාධිය නේ. ඒරෝනේ. ඒක දැන් මම මුලින් පටන් ගන්නකොටත් කිව්වේ ඒක මොකක් හරි එකක් එනවා. ඌට පස්සේ යන්න වෙනවා කියලා අනිවාර්යයෙන්. මම මට අහ වර්තාවක මේ වර්ධ තමයි තියෙන්නේ. අද හොඳට එක්කෙනෙක් කමටා වර්තාවක් දාලා තිබ්බ කවුද කද්දේ වල නම අද මොකද්ද හොඳ වார்த்தාවක් දාලා තියෙන්නේ? කද්දයක්ද නම හොඳ මතක නැහැ. වරකාගොඩ කියලා එක්කෙනෙක් දානවද වරකාගොඩ? ඉන්ද්‍රාණි වරකාගොඩ හරිනවා. ඉන්නවද? <coughs> වරකාගොඩ වගේ දානවද මතක? ලංකාව කොට ඇවිල්ලා තින්නේ භාවනා කරන්නේ නැද්ද? කමඨාවත් 27. කාටද කියවන්න පුළුවන්? කියන්න පුළුවන් නේද? දෙකරෙක්වත් කියවන්නේ නැහැ වර්තා. කවුරුන් කියන්න බලන්නේ වර්තා. ඔයාගේ බොහොම හොඳට ඇනලයිස් කරලා භාවනා කරලා තියෙනවා. දැන් මේවා තමයි ඔයගොල්ලෝ කියවන්නේ. කවුරු හරි කියන්න බෑනේ වර්තා හොල්ලේ. පැය 14කට කලින් වෙලා හම්බුණා හොඳ දේවල් කියවන්නේ නැහැ. අර වැඩ කරන්නේ නැති ඒවා තමයි කියන්නේ. කවුරුන් කියන්න බෑනේ හැමෝටම ඇයි. අපි ඉන්නනේ ඉන්ද්‍රාණේ වර්කාගොඩ. වහනවද යාට? වරකාවට මොකද වරකා කඩන්න ගියාද? කොස් කඩන්න. වරකා ගොඩ කියලා. කවුද ප්‍රසිද්ධ එක්කෙනෙක් කියලා නේද? වරකා ගොඩ. නළුවෙක් කරේ නීතියක් කරේ නේද? කියන්න බෑ වෙන කෙනෙක් කවුරු හරි වර්තාව ගන්න. කියන්න. ඔව් කියන්න කියන්න. 27 වෙනි එක නේද? අම්මුණා. හමුනසන්න පැය විනාසිට වැඳුදා නමහා කර මාගේ ජීවිතයේද පූජා කළමි පූර්වකෘතිය බුද්ධානුස්සතිය අනුලෝම ප්‍රතිලෝම වඩා ඔබ වහන්සේට වන්දනා වේ. ඔව් පොඩ්ඩක් මට එන්න. වා හරියට. පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් මේ ඇහෙන්නේ නැහැ හරියට. කියන්නේ. වෙන කෙනෙක් කියන්න බෑ. සිග්නල් වල ප්‍රශ්නයක්. කවුද සංඝ මහත්තයාට කියන්න පුළුවන් කවුරු හරි කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රාණී වරකගොඩ හම්බ වුණා වරකගොඩ හම්බුණා කියන්නවා මම ස්වාමීන් වහන්සේ හම්බෙන්න නේ මං කී වார்த்தාව හම්බෙන්න කවිනාසේ ඉන්ද්‍රාණී වරකගොඩ කමටහන් 27 වෙනි කමටහන් 27 ඔව් 27 27 2024 4යි 8යි 17 අයිතිකාරය එන හන්දනනේ යන්න බෑ. මොකක්ද දෙන්නේ වර්තාවේ? කියවන්න කියවන්න. කොහෙන්ද කවුරුන්ද දෙන්නේ? ඉතින් කොහොමද කරන්න මේ වැඩේ? ඔව් කියන්න. මම කියවනවා. කමඨාන් වාර්තාව 27 දිනේ 2024 8:17 භාවනාව ආනාපාන සතිය වේලාව පස්වරු 8:55 පස්වරු 10:05 කාලය පැය 1යි විනාඩි 10යි බුදුන් වහන්සේට වැඳ පුදා নমස්කාර කර මාගේ ජීවිතයද පූජා කළෙමි පූර්ව කෘත්‍ය බුද්ධානුස්සතිය අනුලෝමව ප්‍රතිලෝමව වඩා ඔබ වහන්සේට වන්දනා කළෙමි. කය සෘජුව දෙපා පොළවට ස්පර්ශව තිබූ දැක තිබෙනු දැක මම මෙතන වාඩි වී සිටිමියයි අරමුණු කළෙමි. හුස්මට හිත තබන විටම ආස්වාස හා ප්‍රස්වාස දීර්ඝව වම් නාසිකාග්‍රයෙන් වෙන වෙනම දැකගත හැකි විය. හුස්ම තරමක් ගොරෝසුවට දැනුනි. ඉන්පසුව කෙටි හුස්ම දක්නට විය. ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දෙකම කැඩි කැඩි යන බව දක්නට ලැබුණි. මේ හුස්ම තනි හුස්මක් නොවන බවත් කැඩි කැඩි යන හුස්මක් බවත් ප්‍රකට විය. එසේම එක හුස්මකදී සිත් පරම්පරාවක් එන බවත් අවබෝධ විය. මෙම චලනයේදී කැඩි කැඩී යන හුස්ම රූප ය ලෙසත් එම සිත් පරම්පරාව නාමය ලෙසත් වැටහුණි. මේ කැඩි කැඩී යන පොඩක් එන්න. පොඩක් එන්න දවතෙන්දී ඔය හුස්ම ගැනීම ඔය සිත් පරම්පරාවක් වශයෙන් කියලා කිව්වට ඒක අපි අර නොලෙජ් එකට ඒක දැම්මට ඇත්තටම එහෙම ප්‍රකට වෙන්නේ නැහැ සිත් පරම්පරාවක් කියන එක. මොකද ඔක ඉංග්‍රීසියෙන් අනේකනේ. ඉතින් තව ටිකක් භාවනා දියුණු වුණාට පස්සේ තමයි ඔක ඇත්තටම එහෙම දැනෙන්නේ. තාම ශීඝ්‍රයෙන් දැනනකොට ඒක සිත් පරම්පරාවක් වශයෙන් ප්‍රකට වෙන්නේ. නමුත් අපි දැනගන්න ඕන දැනුමක් වශයෙන්. ඒ කියන්නේ සුත්තමේ වශයෙන් දරගන්න ඕන. ඒතර නාම රූප ධර්මතා ටික ප්‍රකට වීමක් තමයි දැන් මේ ආරම්භ වෙලා තියෙන්නේ කියන එක දැනගන්න. දෙකියන්නද? එම සිත් පරම්පරාව නාම ලෙසත් වැටහුණි. මේ කැඩි කැඩි යන චලන ය ආනාපානයේ මෙන්ම මුළු කයේම දැනෙන්නට විය. එය එය දෙකක් නොව එකක්ම බවත් එසේම එම චලනය වායෝ ධාතු ලක්ෂණ ප්‍රකට වීමක් බවත් එය කයේ ස්වභාවය බවත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව වටහා ගතිමි. ඔන්න ඕක තමයි භාවනාවේ ලබන අවබෝධය. හුස්මයි හුස්ම වෙනයි කය වෙනයි කියලා පටන් ගන්න මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියලා කය අරමුණු කරගෙන තමයි හුස්මට හිත යොදවන්නේ. නමුත් ටිකක් වෙලා ගියාම ධාතු වශයෙන් ප්‍රකට වෙනකොට ওই දෙකම එකක් කියන එක යෝගාචරය වටහා ගන්න ඕන ඒක අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තට පස්සේ යන්න එතන එතනින් පස්සේ යන්නේ අවබෝධය ඔස්සේ තමයි යන්නේ බා. ඔගොල්ලෝ කරන්නේ නැති ඔයගොල්ලන් දැන් මේ නිවන් දකින්නත් මාවතට ඇවිල්ලා නිවන් දැක ගන්න බැරි හේතුවන්නේ. මොකද ලැබෙන මූලික අවබෝධය සම්බන්ධ කරගන්න දන්නේ කනෙක්ට් කරගන්න දන්නේ නැහැ. ඉතින් යහට එකේ යවන්න ඕන විදිහ. මේ පොඩි අවබෝධයක් ලැබුණා ඒක පැත්තකට විසික් කරලා ආයි ඒක ගැන මේ එකක් නැහැ. භාවනාව කරගෙන යන්න. ඒ නිසා අපි අර දකින සංස්කාර ලෝකයේ රූපය කියන එකේ දකින ස්වභාවය දකින කෝණය අපි වෙනස් කරගෙන යන්න ඕන. මීටරේ කරකෝගෙනයි යන්නේ. මීටරේ කරකවන්න අවශ්‍ය කරන දත්ත ටික ලැබෙනවා මොනවාද මීටරේ කරකැවෙන්නේ <laughs> අන්න ඒකයි ප්‍රශ්නේ අර යන පුටක් යන බා ස්වභාවයෙන්ම යනවා බාන්න යන්න හදනවා අර ලෝකෝත්තර පැත්තට නැවෙන්නේ හිත අන්න එතන වැරද්දදී අන්න එහෙම වෙනා නම් ඇත්තටම බොහොම කෙටි කාලයකින් භාවනා යෝගාචරයකට ඇත්තට නිවන් දකින්න පුළුවන් ලේසියෙන්. මෙතර මේ මේ තටමඬ ඕනේ නැහැ. කරගන්න. ඔයාලට වෙලා තියෙන අර ලැබෙන එක දැන් එක වසරේ උගන්වපු එක අමතක කරලා අපිට දෙක වසරට යන්න බෑනේ. එක වසරේ උගන්වන්නේ අකුරු නම්. දෙක වසරේ උගන්වන්නේ වචන නම්. එක වසරේ උගන්වපු අකුරු දැන් මම එක වසරේ දෙක වසරට යනවා වෙන එක වසරේ උගන්වපු අකුරු අමතක කරලා පුළුවන් දෙක වසරේ වචන ලියන්න. තුන වසරේ වාක්‍ය ලියන්න පුළුවන්. හතර වසරට රචනාවක් ලියන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අතන තියෙන්නේ. දැන් ඉස්කෝලේ එක හරියට කෙරෙනවා. භාවනාවේ එක වෙන්නේ. තේරවනේ දැන් නිතර මගේ මම හුස්ම ගන්නවා කියන එක හැයිලා යන්න බෑ දැන් මෙතන. මම හුස්ම ගන්නවා කියන එක මේ හුස්ම මම මගේ කියන එක ඒක හිතෙන් අතහැරලා ගන්න. මේ හුස්ම ගත්තා, කය ගත්තා. මේ දෙකේ රූප ස්වභාවය. ඉතින් අන්නේ අවබෝධයෙන් තමයි ඉතින් පස්සේ භාවනාව ගෙනියන්නේ. ඔගොල්ලෝ ගෙනියන්නේ ඒ අවබෝධයෙන් නෙමෙයි. අර ගිය විදිහටම යනවා. ඉතින් භාවනාවේ මොකක්වත් ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලයක් එන්නේ විදියක් නැහැ. දැන් මුලින් ආපු තැන අපි කඩලා දාලානේ යන්නේ භාවනාව. ඒ කියන්නේ කිසිම හැඟීමක් නැතුව භාවනාව ඉස්සරහට යනවා. ඒක කවදාවත් භාවනාව යන්නේ නැහැ. ඒක නෝගන් තමයි මට කියලා දෙන්න ඕමනාව. කමඩාවන්තාව කියන්නේ ඒක. ටිකක් කියන්න ආන්සර් දෙක තියෙනවද ඒ සනස මේ මුළු කාලය තුල සිත දැනුවත් භාවයෙන් හුස්ම අරමුණේම තැම්පත් සිතින් බලා සිටින විට හුස්ම නොදැනී ගියේය බොහෝ වේලාවක් ඒ తත්වයේ පැවතුනත් සිත අවදියෙන් හුස්ම දැනුණු තැනම සිටී නිදි නැතත් එම දිගු කාලයේම නිදිමෙන් සිටියෙමි. නමුත් සිත ඒ මුළු කාලයම හුස්ම අරමුණේම සිහියෙන් සිටි බව දැනුවත්ය. දැන් ඔතෙන්දී අපි දැනගන්න ඕන අර ටිකක් අර සතර මහා ධාතු පිළිබඳව වැටහීමක් එනකොට අපේ පොඩ්ඩක් එක දශමයක් නියපොත්තක තරම් විතර ප්‍රමාණයක් අර සක්කාය දිට්ඨිය චුට්ටක් කැඩෙනවා. එතන මම මගේ කියන ලක්ෂණේ චුට්ටක් කැඩිලා අර හිත ඊට පස්සේ අර ඒකාන්තතාවයකට යනවා. අර නිින්ද යනවා වගේ ඒ තත්ත්වයකට ආවට පස්සේ දැන් යෝගාචර දැනගන්න ඕන දැන් මේ සමාධියට අවශ්‍ය කරන ආහාර ටික තමයි දැන් මේ භාවනාදී මේ ඉල්ලන්නේ. දැන් මේ කෑම ඉල්ලන්නේ. මොන කෑමද? ඒකාග්‍රතාවයට ඕනකම. සමාධි බලය තමයි දැන් හදාගන්න අර අර කළු කූරයක් ගාවට ගියාම ඔක්කොම ඇබ්සෝබ් කරලා ගන්නවානේ. කළු කූරයක් ගාවට අර මේ ඉරක් සූර්ය මේ පෘථිවියක් අර සූර්යයක් එහෙම ගියාම ළඟට ගියාම මෙහෙම රවුමට මෙහෙම කරකැවිල කරකැවිලා උඩු පට්ටම් කරට ඇදලා ගන්න. යන්නේ ඒ වගේ මේක දැන් උරන උරන ගතිය තියෙන. ඇබ්සෝබ් කරන ගතිය තියෙන. අන්න ඒ වෙලාවට අපි වෙන වෙන අනවශ්‍ය දේවල් කරන්න යන්නේ නැතුව දැන් දරගන්න ඕන දැන් මේ සමාධිය තමයි මෙතන දැන් මේ හැදෙන්න යන්නේ මෙන්න මේ වෙලාවේදී සමාධිය අවශ්‍යයි. ඒලා ඔයා හතරමහා ධාතු අනම්මනම් විකාර බලන්න ගිය ගමන් අර අර ගහක් හැදෙන්න මොනවද ඕන කරන්නේ ගහට අවශ්‍ය කරන පෝර ටික ලැබෙන වෙලාවක් තියෙනවනේ ගහට වැඩිපුර පෝර අවශ්‍ය වෙලාවක් තියෙනවා එයාලට අපි පෝර දුන්නේ නැත්තම් මොකද ගහ දුර්වල වෙනවා කේඩය වෙනවා කහ වෙනවනේ ඊට පස්සේ පෝර දීලා වැඩක් නැහැ කුඹුර කුඹුර කපන්න තුමාලට ගහින් පෝර ගහලා වැඩක් නැහැ ඒක පොර ගන්න වෙලාවක් නෙමෙයි. ඒ වෙලාවේ ශබ්ද නැතුව දැනුවත් භාවය පවත්නවා. එහෙම කూరు ගහන්න යන්න හොඳ නැහැ. ඒක නිසා මේ භාවනාවේ ඔය ස්ටෙප් ටික කවුරු භාවනා කරත් මේ ස්ටෙප් ටික තමයි තියෙන්නේ. යමුතු එකක් නැහැ. විතර මේ කමඨාවන්ත 10 ගණනක් තියෙද්දි බලන්න ඔක්කොම එක විදිහට යන්නේ මේ තේරම ටික. ඒ මේක තේරුම් ගන්න බැරි. නේද උපදේශ හරියට ලැබිලා නැද්ද? මගේ වැරද්ද. <laughs> ඒ ඒ ඒ කියන්නේ ස්ටෙප්ස් තියෙන භාවනාව. ඒක අපි යෝගාචර අඳුර ගන්න. මෙන්න මේ වෙලාවේ මම මෙන්න මේ දේ තමයි කරන්නේ. මේ දේ කර යුතුයි කියන්නේ අනිත් දේවල් නොකළ යුතුයි කියන්නේ. ඔය වෙලාවේදී සතරමා ධාතුව එන්න පුළුවන්. ඉතින් ඒක බලන්න ගිය ගමන් අර සමාධිය හැදෙන්නේ නැහැ ඊට. අර නිින්ද යනවා වගේ ඒකාග්‍රතාවයෙන් උඩ ඉන්න ඕනේ නැහැ. සතරමා ධාතු කතන්දරය ඉවරයි. ඒ චැප්ටර් එක ඉවරයි. එයා ඊට පස්සේ අර අවශේෂ වශයෙන් චරන්සරේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පුළුවන්. මොකද ඒ පාඩම ඉවරයි මෙතන. ඒක තේරුම් ගන්න ඕනේ. බලමු අපි මෙයා එක තේරුම් ගන්න තියෙන්නේ. කියන්න බෑ. කෙටි හුස්මක් වේගයෙන් පැමිණ බොහෝ වේලාවක් පැවතින. ආශ්වාසය හා ප්‍රාශ්වාසය දෙකම වේගයෙන් වේගයෙන් බොහෝ වේලාවක් සිදු වූ නිසා කයට දැඩි වෙහෙසක් දැනුනි. හුස්මේ සෑම දැනීමක්ම සිත් වශයෙන් දැනුනි. ඔව් පොඩ්ඩක් ඉන්න දැන් මෙතේ පොඩ්ඩක් ඉන්න මෙතේ. දැන් මේ ඇයි මෙයාට මේ වෙහෙසක් එන්නේ? වායු ධාතුවේ උස්සන්න භාවය නිසා හුස්ම වේගයෙන් යනකොට උෂ්ම වේගයෙන් ගියා කියලා ඇයි අපි වේසරපත් වෙන්නේ? දැන් මොකද්ද එතන කරලා තියෙන වැරද්ද? කාටද කියන්නේ? උස්මයට වඩා උස්ම රැල්ලට සිත යොදවීම. ඔව්. අපිට දැන් අපි උපදෙස් දීලා තියෙන්නේ මොකකටද? උස්ම දැනෙන තැන ඉන්නනේ. මෙයා හුස්ම දැනෙන තැන ඉන්නේ නෑ යනවා හුස්ම රැල්ලත් එක්ක. ඒක යෝගාචරය ඒක දැනුවත් කරන එකක් නෙමෙයි සමහර වෙලාවට. හුස්ම දැනෙන තැන හිටියනම් ඕක කොහොම වෙන්නේ නැහැ. කියන්නේ මේ හුස්ම ශීඝ්‍රයෙන් යනවා. ඒක හුස්මේ අනාත්ම ස්වභාවය. ඒක අපිට අදාළ නැහැ. හුස්ම යන්නේ ඒක ස්වභාවය. ඒක හිමින් යනවාද, වේගෙන් යනවාද, කෙටි වෙනවාද, දීර්ඝ වෙනවාද කියන්නේ. අවද අපි ඒකත් එක්ක වෙහෙසටපත් වෙන්නේ මොකද්ද? අපි හුස්මත් එක්ක දුවන්න ගියොත් තමයි. අන්න ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. අපි ඒකාග්‍රතාවයේ දැනෙන තැන හිටියා නම් උස්මට මොකක් වුණත් අපිට වෙහසක් එන්නේ අපි එහෙම දුවන්න ගියොත් තමයි අපි වෙහසටපත් දැන් අඟුලිමාල කඩු උස්සන් යනකොට බුදුහාමුදුරුවෝ දිව්වේ නෑනේ අඟුලිමාල වේගෙන් දුවගෙන ආවා අඟුලිමාලට තමයි හති වැටෙන්නේ බුදුහාමුදුරන් හතියට නේ. දුවන කෙනාට තමයි හතිය. ඒ මොකද අර දෙන උපදේශය කියන්නේ ඒක තමයි කියන්නේ හැම තිස්සෙම ඒක මොනිටර් කරන්න ඕන කියන්නේ. පවත්වාගෙන යන්න ඕන. අර 5S වල තියෙන්නේ නේද? මුලින් 5S තියෙනවා ඊළඟ 2S තියෙනවා. S දෙකයි. හැමදාම 5S කරන්නේ. 5S කරන් පස්සේ තියෙන පිරිසුදු කිරීමයි පවත්වාගෙන. තේරෙනව නේද? ඉතින් මැනේජ්මන්ට් එක හැදුවට පස්සේ තියෙන්නේ හැමදාම මැනේජ්මන්ට් එක කියන්නේ පරිපාලනය කරන්න දෙයක් නැහැ. ඒක සිස්ටම් එක හැදුවට පස්සේ තියෙන්නේ සිස්ටම් එක යනවද නැද්ද කියලා බලාගෙන ඉන්න එක විතරයි දෙන්නේ. ඒ කියන්නේ හුස්ම දැනීම තුළ සිය පවත්තන්න කියලා මුලින් අපි උපදෙස් දීලා තියෙනවා භාවනා යෝගාචරයට. ඒතර හැමතිස්සෙම යෝගාචරය බලනකොට මම හුස්ම රැල්ලේ දින්නේ. හුස්ම දැනෙන තැනදී ඉන්නේ. ඒක අඩුම තරමේ විනාඩි 5න් 5ට විනාඩි 10න් 10ට ඒක බලන්න. මුළු සමස්ත භාවනාව දිහා අර නිකන් මම සැටලයිට් එකකින් බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. කැමරාවකින් CCTV කැමරාවකින් බලන් ඉන්නවා. මොකද මේ හොඳට තියෙන භාවනාව සමහර පොඩ්ඩ මේචකම් පොඩ්ඩක් එහෙම මේ යනවා වෙනස් වෙනවා. ට්‍රැක් පයින්නවා. ට්‍රැක් පැන්න ගමන් ටක් ගාලා ට්‍රැක් එකට දාගන්න. ඒක දැනුවත් භාවයේ තියෙන්නේ ඒක. තේරෙනව නේද? හොඳයි කියන්නේ. වේගයෙන් සිදුවන ආස්වාසයේ දැනීම සමග ඒ සිතද ඒ මොහොතේම නිරුද්ධ වන බවත් වේගයෙන් සිදුවන ප්‍රාස්වාසයේ දැනීම සමග ඒ සිතත් ඒ මොහොතේම නිරුද්ධ වෙන බවත් වැටහුණි. මෙතන දැන් මෙතන ඔය සිත් ගැන බලන්න යන එක ඒක අනවශ්‍ය දෙයක්. මෙතෙන් ඒක මේලා ඒක අවශ්‍ය නැහැ ඒක නේද? හැබැයි සමහරවිට මේ අනවශ්‍ය විදිහට මේ පෙට්‍රල් පුච්චන්න යනවා. ඇත්තටම මේ හතිය තේරෙන්නේ? ඒක අනවශ්‍ය පෙට්‍රල් පුච්චන්න යනවා. අනිත්‍ය බලන එකයි සිත් ගැන බලන එකයි ඒක සම්පූර්ණයෙන් නතර කරන්න ඕන. මේක ඒක ඒ සඳහා වෙලාව නෙමෙයි. ඔව් කියවන්න. ඉන්පසු මේ හුස්මේ පැවති වේගවත් බව අඩු වී හුස්ම සෙමෙන් සෙමෙන් සිදුවිය. හුස්ම කයේ මෙන්ම මුළු කයේම කම්පන ලක්ෂණ දක්නට විය. කය සීතල විය. ක්‍රම ක්‍රමයෙන් කය ඝන විය. වායෝ ධාතු, තේජෝ ධාතු හා පඨවි ධාතු ලක්ෂණ ප්‍රකට වන බවත්, එය කයේ ස්වභාවය බවත් අවබෝධ කරගතිමි. සිත හුස්ම අරමුණේම වූ අතර එක විටම නැවත හුස්ම නොදැනී ගියේය. හුස්ම සංසිඳුනද සිත දැනුවත් භාවයෙන් සති නිමිත්තේම විය. ටික වේලාවකින් දීර්ඝ ආශ්වාස හා ප්‍රාශ්වාස ඊතා සියුම්ම දක්නට විය. ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දෙකේම හුස්ම මුල මැද අග වශයෙන් දක්නට ලැබුණි. මේ හුස්ම මුල මැද අග වශයෙන් දකිමින් බොහෝ වේලාවක් පැවතින. සිතේ සමාධිමත් බව හා ඒකාග්‍ර බව හොඳටම දැනුනි. අද දින භාවනාවේදී එකම සිතුවිල්ලක්වත් පැමිණියේ නැත රූප දර්ශනය නොවිය. ඒ ගැන සතුටක් දැනුනි. සිතේ ශ්‍රද්ධාවද බොහෝ දුරට පැවතුනි. සිත නානා අරමුණු ඔස්සේ නොගොස් භාවනා අරමුණේම තිබූ නිසා සමාධිමත් බවත් හොඳටම දැනුනි. කයේ පිටුපස වේදනාවක් එන විට භාවනාව නතර කෙලෙමි. දැන් එතෙන්දී අර ආනාපානේ මුලමදාග වශයෙන් මේ ප්‍රකට වෙන්නේ කියන ආනාපාන එන්නේ සියුම් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ওই ටික ක්‍රමානුකූලව ප්‍රකට වෙන මේ ක්‍රමානුකූලව ඒ පිළිවෙලට භාවනාව කරගෙන ගියා. ඒකයි යෝගාවචරයේ ওই ක්‍රම ওই පිළිවෙලට භාවනා කරගෙන යන්නේ නැති නිසා තමයි ඔන්න මට උස්ම දැනෙන්නේ මොකක්වත් නැහැ. ආ දැන් මම මොකද්ද කරන්නේ? මේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නේ හේතුව එකයි. හුස්ම නොදෙනී යන්නේ සම්පූර්ණයෙන්ම හොයාගන්න බැරි වෙන්න හුස්ම නොදෙනී යන්නේ අපි හරියට හුස්ම දැනෙන තැන සිය පැවැත්වෙන්නේ නැති නිසා. හරියට හුස්ම කෙරෙහි සිය පැවැත්ත හරියට භාවනා කරා නම් ඔය ආනාපානසති භාවනාවේ තීන පිළිවෙලට තමයි යන්නේ. ඉදර්ශනා මාර්ගයේ දෙවෙනි පොතේ තියෙන්නේ භාවනා යන විදිය. ඒ විදියට තමයි යන්නේ. දැන් ඔයගලන්ට ඒ ටික එන්නේ නැත්තේ මොකද? මුල අවුල් කරගන්නේ ඒකයි හේතුව. අනවශ්‍ය දේවල් කරන්න යනවා අනවශ්‍ය දේවල් කරාට පස්සේ අර භාවනාවේ අර පිළිවෙලක් වෙනස් වෙනවා. භාවනාවට භාවනාව අවුල් වෙනවා. <laughs> ඉතින් ආයෙ අර භාවනා අධ්‍යක්ෂින් ටික එන්නේ නැහැ. මේ දානපන සතිය යන්නේ අපි ඔය කරන භාවනාව නෙමෙයි ආනාපාන සති භාවනාව තියෙන්නේ පියවර 16ක් කම්ප්ලීට් වෙනවා. අපි ওই හුස්ම දිහා බල බල ඉඳලා හරියන්නේ නැහැ. හැමදාම. ඒ ඔයගලන්ගේ පියවරෙන් පියවරට භාවනාව අර විභාගෙන් විභාගයට පාස් වෙවි ඉහළට යනවා. ඒක වෙන්නේ නැත්තේ මොකද? භාවනාවට හරියට වැඩෙන්න ඉඩ දෙන්නේ නැති. නැති හින්දා අනවශ්‍ය අත්දැකීම් ටිකක් ඇවිල්ලා අර භාවනාවේ තියෙන අර නියම ස්වરૂපය අර භාවනාව යන මේක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. කමටහන් දැන් 100ක් නැහැ 200ක් දැම්මත් මම දාම එකම දේ තමයි කියන්නේ. ඒ මොකද ඒකට හේතුව අරන් යන පිළිවෙල කඩා ගන්න. මේක ලස්සන්ට භාවනා යන්න දෙන්න. තේරුණේ නේද? අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තයි භාවනා යෝගාවචරයින්ගේ භාවනා කරන වේලාවදී හැර සාමාන්‍ය ජීවිතයේදී තර සතර මහා ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඊදි කොයිලා තියෙනවා. මැරිලත් පැයක් යනකම් පැයක් යනකම් ප්‍රකට සාමාන්‍ය වෙලාවට ස්වාමීන් වහන්සේ එහෙම අඳුර ගන්න පුළුවන් වෙලාවට අපි මොනහරි ඒ සම්බන්ධයෙන් කරන්න ඕනද? මොකක් කරොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. එහෙම තමන්ට තමන්ට තමන්ට හිතන දේ තමයි ආවෝදේ මම කියලා වැඩක් නේ. මට නම් හිතෙන ස්වාමීන් වහන්සේ අපිට දැන් සාමාන්‍ය ජීවිතේත් එහෙම දැන් ඇත්තටම හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ නිසා ඒ ලක්ෂණ අපිට පෙන්වනවා කියන්නේ සතුටු වෙන්න හේතුවකුත් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්ත தත්ත්වයට ඇත්ත தත්ත්වය පැහැදිලි කරන්නේ ඇත්ත தත්ත්වය දැනගෙන ජීවත් වෙන්න ඕන. එතකොට ඒක හරියන්නේ. ඇත්ත தත්ත්වය දැනගෙන සතුටු වෙනවා. ආපහු ටික වෙලාවකින් අමතක වෙනවා. ආයි පරණ අර පුතග්ජන ලෝකෙටම ආයි යනවා. ආයි පාටි දාන්න යනවා. මේ යනවා, අරේ යනවා, ගමන් බිමන් යනවා. නේද? විනෝද වෙනවා. ටීවී බලනවා. දැන් ඇත්ත தත්ත්වය ප්‍රකට වෙනවා. ඇත්ත தත්ත්වය නම් ප්‍රකට වෙන්නේ. <laughs> ඇත්ත தත්ත්වය ප්‍රකට වුණා නම් ඒ විදිහට ජීවිත වෙනස් වෙනවා. ඔයාලගේ ජීවිතවල අඹමල් රයිනෝගෙන් වෙනස් වෙලා තියෙනවා. මම අද කලින් මගේ ජීවිතේ තිබ්බ මේ විදිහයි දැන් මම මේ විදිහයි කියලා වෙනස් කරගන්න ජීවිතේ. කියන්නේ ලෝකේ මේ පංචපාදානස්කන්ධේ සක්කාය ධර්මයක්. මෙහෙම නැත්නම් ඒ කියන්නේ පංචපාදානස්කන්ධ. පංචපාදානස්කන්ධේ ලෝකය ගැන අපේ තියෙන අවබෝධය අපි කොහොමද ටික ටික වෙනස් කරගෙන මේක හරව ගන්න අපගමන කරගන්න නිවන නිවන පැත්තට දාගන්න ඕනේ. ආචේගාමී අපචේගාමී කියලා කියන්නේ. නිවනට යනවද සංසාරට යනවද? ඒ ඔයගොල්ලෝ සංසාරෙම යනවා නිවනට ලැබෙන අත්දැකීම් ටික ලැබෙන. එකයි වෙනස් කරගන්න. දැන් ලංකාවෙත් ඒකනේ වෙලා තියෙන්නේ නේද? මෙච්චර කල් ගියා මේක වෙනස් කරගන්න බැරුණා නේද? නිදහස් ලැබුණ දවස් ඉඳන් ලංකාව වෙනස් වුණේ නැහැ. ලෝකේ හැම රටක්ම ඉස්සරහට ගියා ලංකාව එක තැනකට තමයි. වෙනස් කරගන්න ඕනේ කොතනද කියලා අපි හරියට හොයාගන්න. එතන වෙනස් කරනවා. එතන වෙනස් වෙච්ච ගමන් සේරම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙනස් කෝණයකින් දකින්න අපි පුරුදු වෙනවා. අපි ඒක පුහුණු වෙන්නේ සතර මා දාද නෙමෙයි. <laughs> මොනවා පටිච්චසමුප්පාදේ වැටුණත් අපේ ගමන අපි යනවා. අවුරු මොනවා කිව්වද? එදිනදා ජීවිතේ අපි පෘථග්ජන ජීවිතය අපි ගත කරනවා. ඔය මොන අත්දැකීමක් ලැබුණත් ඒව නතර වෙන්නේ නැහැ. එහෙම නේද? කොහොමද? එහෙමයි සාරා. ඒක ඇබ බලන්න නැම්තිස්සේ මට බාරත්දකීම ලැබුණන මේ බාරත්දකීමට අදාළව මගේ ජීවිතේ මගේ වෙනසක් තියෙනවා දැන් අතරමං ධාතු කොහොමද ප්‍රකට වෙන්නේ සමිනන්ස සමාලාට මාංශ පේශිවල නිකන් ගැහෙනවා වගේ ඒ ස්වභාව දැනෙනවා රුධිර නාලවල නිකන් රුධිර ගමනාකමන වගේ සැරෙන් සැරේට එහෙම තේරෙනවා වැඩිපුරම ඒ දෙක තමයි දැනෙන්නේ සමිනන්ස අපිට පුළුවන් ඔක ටික ටික අපිට ඔක දියුණු කරගන්න දැන් මේ මෙහෙම දැන් කෝප්පයක් අල්ලනකොට මෙහෙම කෝප්පය අල්ලගන්න මේ පටවි ස්වභාවයෙන්. ඊට දැන් මේ වතුර ටිකක් බොනකොට ආපෝ ස්වභාවය. ඒ ටික ටික මේක පුළුල් කරන්න. එතකොට ආයි දෛනික සති පවත් ගන්න කියලා 아무තුන් මේකක් ඕනේ නැහැ. අතරම ධාතු මනසිකාරය. මම දාසෙන් ධාතු මනසිකාර භාවනාවේ පීඨන. නානකොට, නිදා ගන්නකොට, විසිකිරි කැසිරි කරනකොට ඒක ටික ටික අපි ඒ පැත්තට ඉඩ අරින්න ඕනේ. පොඩ්ඩක් අර උනන්දු කරලා ඒක දෙන්න ඕනේ. එකක් ආපු ගමන් ඒකෙන් තව එකක් කොක්ක ගහ ගන්නවා ඊළඟට. එහෙම එහෙම මේව කරනකොට හැමතිස්සෙම මේ අර මගේ කය කියන එක නැති වෙලා යනවා. මෙතනින් ධාතු ගොඩක්. ඒතකොට තමන්ට කීන්තියක් කියන්නේ. මම දැන් මේ මේ කය ධාතු ගොඩක් කියලා වැටහෙන කෙනාට කීර්තියක් ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. අයි කීර්ති ගන්න දෙයක් නැහැ මේ හතරමා ධාතු ටික නාම රූප ධර්ම ටිකක් එක මොකටද කීර්ති ගන්න. මොකද ඒ ඒ ඒ කෙනත් තියෙන ඒ ටිකමයි. අර කතාවක් තේනවාද අර මේ රෑ කරු කලුවරේ මේ සෙන් කතාවක් තියෙන ඔරුවක් වදින්න කියලා දැන් දන්නවද ඒක? නෑ සම්මත. නෑ. දැනගන්න ඕනද ඒක? එහෙමයි සම්මත. ඔය රෑ කරවලේ මේ මනුස්සයා දොරුවක් පැදගෙන යනවා. ලන්තෑර මොකොත් ඉතින් තිබිලා නැහැ හරියට. යනකොට එක පාටම ඔරුවක් ඇවිල්ලා හැප්පුණාට දාන්න. ඔරුවේ. ඊට පස්සේ මේ මනුස්සයා මොකද කරේ? අර බායිනවල කුණු හරපෙන් අම්ම මතක් කරලා යකොත් උඩ මේ දැක්කේ නැද්ද මේ උරුවක් වෙනවා මේ ලන්තෑරුව දැක්කේ නැද්ද කියලා බයිනවලු බයිනවලු බයිනවලු මේ ආකාරයෙන් කොච්චර බැන්නත් එහා පැත්තේ උරුම මිනිස්සයා අතරයක්වත් කියන්නේ නැහැ අප්පපු කෙනා හරි ඊට දැන් බයිනවල බලන්න මොකද දැන් මේ මිනිහා බයින් නැද්ද කියලා බලන්න බැරි නම් ඒ ඒ ජලාශය අතර දාපු ඔරුව එහෙම අතෑරක දාපු ඔරුවක් ඔරුවක තමයි මේ පාළුවට අතෑර දාපු ඔරුව තමයි ඊළ හැප්පිලා. ඒ ඔරුව කීටි ගන්න කෙනෙක් නැහැ. පටවි ධාතුව පටවි ධාතුව ඇවිල්ලා හැප්පුණා. කේන්ති ගත්තේ කවුද? සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියෙන් හිටිය කෙනාට තමයි කේන්ති. බයිනෝල් පැයක් විතර බයිනෝල් එක වචනයක් සද්දයක්වත් නැල්ලුවේ හැබැයි ඒ වැවේ ඒ ගඟේ අතර දාවෝරු තමයි හැප්පෙන්නේ කරවල යනවා ඒ වගේ තමයි අර ටයිටැනික් නාව නේද හැප්පුණේ කියලා දඩාන් ගාලා මේ ග්ලැෂියර් එකේ ආවත් බලන්න දැන් අච්චර මේ මිනිස්සු දඟලනවනේ ඒ නැව හැප්පුණ වෙලාව පැයක් විතර යනකොට නැව ගිලෙන්නේ. බලන්න අච්චර ඒක දඟලනකොට අර අයිස් කුට්ටියට ගානක් නැහැ. <laughs> හැපිච්ච. අපි ඒ ගැන කල්පනා කරාද කවදාවත්? ඔය ටයිටැනික් නැව ටයිටැනික් චිත්‍රපටි බලනකොට අර අයිස් කුට්ටියට ගානක් නැහැනේ කැලලක් කැඩලා ගියා කියන. ඒක එහෙමම පාවෙලා යනවා. එරම. එහෙමයි. අර දඟලන්නේ අර සතරමා ධාතුන්ට පණ දුන්න කට්ටිය තමයි. ඒක නිසා අපි හැමදෙස්සෙම දඟලන්නේ නාම රූප ධර්මතාව ටික තියෙනවා වේද. ඕක මම මගේ කියන තමයි දඟලන්නේ ඕක අත්හැරී ගමන් මොකෙක්වත් නැහැ. ඔතන තියෙන්නේ මලකුණක් තියෙන්නේ, මලමිනියක් තියෙන්නේ. අපි ඒක හිතන්නේ නැහැ කවුරු හරි අපිට බැනගෙන එනකොට අපි ඒක හිතන්නේ මගේ කයත් හරියට නිකන් අර ගංගේ අතහැරලා දාපු ඔරුවක් වගේ. අයිතිකාරයක් නැති ඔරුවක්. අන්න ඒක තමයි හරි වචන. අයිතිකාරයක්. දැන් අපි කරන්නේ මොකද්ද? අර අතහැරලා දාපු ඔරුවට අයිතිකාරයක් අවුරුඩ කරගෙන ඉන්නේ. අයිතිකාරයෙක් ඉන්නකොට ඔන්න ප්‍රශ්න ඔක්කොම එන්න පටන් ගන්නවා. අයිතිකාරයෙක් නැත්තම් මොකෙක්වත් නැහැ. අධ්‍යයන්නේ. අතරමා ධාතුන්ට දින අතරමා ධාතුන් අපි අයිතිකාරයෙන් මගේ අය කියලා උපාදා රූපයන්ගෙන් මේ හදාගත්ත රූපයට අයිතිකාරයක් පනවගෙන තියෙනවා. ඉතින් මේ පනවා ගැනීම තමයි නිසා තමයි ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ. නැත්නම් උදේ ඉඳන් හැන්දෑ වෙනකන් නිදා ගන්නකම මේ සතරම ධාතු ගොඩක් එක තමයි අපි මේ ගනුදෙනු කරලා තියෙන්නේ. ඒ වැටහීම නැහැනේ අපිට. ඒ වැටහීම තියෙනවා නම් හැමදෙස්සෙම ධාතු මනසකාරය කියන එක තියෙනවා. ධාතු මනසකාරය කියන්නේ භාවනාව. ඒරණේ. යන්න. හරිද ඒක? හරි සමහරවිට. තේරුණා සර්. හරි තේරුණා. තවද ගන්න. තේරුණා සර් ස්වාමීන් වහන්සේ. ඔව් තේරුණා සර්. උදේ කතා කරමුද? ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. උදේ කතා කරමු. මං වාර්තාව අද උදේ කරපු එක ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ. ඉදිරිපත් කරාද? දැම්මද? ගෲප් එකට දැම්ම ස්වාමීන් වහන්සේ මේ ඒකට පිළිතුරක් ලබා ගන්න මම දැන් ඉදිරිපත් කරලා කමන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒකට මම උත්තර දාලා නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. ආ ගොඩක් කරා දා ඒක දැන්ද දැන්නේ? Äh, දැන් ටිකක් වෙලා සමහර 7 minutes වගේ කියලා තියෙනවා. 7 minutes නම් ඉතින් මම උත්තර දෙලා නෑ. 7 minutes 7 minutes. <laughs> එහෙමයි සමහර. ඔව් කියන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් ඒකට දාන්න ඒකට දාන්න වාචික පිළිතුරු ගත්තා කියලා දාන්න කමෙන්ට් එකක්. ආ හොඳයි ස්වාමීන් වහන්සේ. දිනය අද දිනය පෙරවරු 7:29 ඉඳන් 8:42 කාලය පැය එකයි විනාඩි 13යි ආනාපාන සති භාවනාව වාර්තාංක 6 අවසරයි පින්වත් ස්වාමින් වහන්ස භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම සුඛ ආසනයේ හිඳ පූර්ව කෘත්‍යය සිදු කර මම දැන් මෙහි සිටින බව මෙනෙහි කර භාවනා ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කළෙමි පාද පොළවට ස්පර්ශව ඇති බවත් පිටුපස කොට්ටේට තදව ඇති බවත් පිටකොන්ද ඍජුව ඍජු බවත් අත්දක ගත්ෙමි. මුලදී දැනුණ ආශ්වාසය හා ප්‍රාශ්වාසය සියුම් බවක් අද්දුටුවෙමි. එන යන සිතුවිලි වරින් වර පහළවද නැවත පහසුවෙන් භාවනා අරමුණට සිත નિરાයාසයෙන්ම පැමිණේ. ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනි නොදැනී පවතී. එය කෙරෙහි තවදුරටත් සිහිය පවත්වා සිටින විට හුස්ම සම්පූර්ණයෙන් නොදැනී යයි. සිත තදින් ඒකාග්‍ර වී කය හා සිත බොහෝ සැහැල්ලුවට පත්වෙයි. සිත නින්දත් නොනින්දත් අතර මෙනි. නමුත් සිත හොඳ අවධානයෙන් බලා සිටී. එහිදී තවදුරටත් නාසිකාග්‍රය පොඩ්ඩක් එන්න බලන් ඉන්න කොතන? සිත. නාසිකාග්‍රය දෙස. හුස්ම දැනුණද? එහෙමයි සවනවා. ඔව්. නමුත් සිත හොඳ අවධානයෙන් බලා සිටී. එහිදී තවදුරටත් නාසිකාග්‍රයේ සිත පිහිටුවා බලා සිටියෙමි. ආස්වාසය හා ප්‍රාස්වාසය නොදැනීම හා සිතේ තැන්පත් බව භාවනා කාලයේ අවසන් වනතුරු බොහෝ වේලාවක් පැවතුණි. පාදයේ හටගත් වේදනාව අරමුණු කරන විට ස්වල්ප වේලාවකින් එය නිරුද්ධ විය. වේදනාවන් අද පෙරට පෙරට සාපේක්ෂව ඉතා අඩුය. වේදනාව අවසන් වූ විට මම නැවත නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. ආස්වාස ප්‍රාස්වාසය නොදැනීම පවතී. සිත ඒකාග්‍රව ඇත. අඳුරු කුහරයක් මැදින් දම්පාට ආලෝක තැනින් තැන මා ඉදිරියේ දිස්විය. මම ඒවා ආලෝකයක් ආලෝකයක් ලෙස බැහැර කළෙමි. නැවත නාසිකාග්‍රයට සිත යොදා බලා සිටියෙමි. හුස්ම රැල්ල සංසිඳී ඇත. දැනුවත් භාවය ඇත. දීප්තිමත් කුඩා සුදු ආලෝක මා ඉදිරියේ ගමන් කරයි. මම ඒවාද බැහැර කළෙමි. විශාල ආලෝකයක් වෙත් මාගේ සිත වසා ගනී. එයින් කය තවත් සංසිඳී සැහැල්ලු වී යයි. මෙය දෙපාරක් සිදුවිය. කය නොදැනී ගියේය. ආලෝකය මෙනෙහි කර බැහැර කිරීමට උත්සාහ කළද එය බොහෝ වේලාවක් පැවතුනාසේ දැනේ. ආලෝකය මෙනෙහි කර බැහැර කිරීමට උත්සාහ කළද එය බොහෝ වේලාවක් පැවතුනාසේ දැනේ. ආලෝක කියන්නේ මේ ඒක යන්න නැත්තම් මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ දැන් Taman දැන් ওই සම්පූර්ණ සිද්ධි ටික තියෙනවනේ හුස්මන දින ගියාට පස්සේ ඔය ඔය තැනට එනකොට එහෙමයි. තමන් ඒක වටහා ගත්තේ මොකක් විදියටද කියන එක වර්තාය නෑ. වැදගත් වෙන්නේ ඒකයි. ආහ් එහෙම සවන. ඒ කියන්නේ දැන් දැන් තමන් ඉන්නේ කොතනද? ඉන්න තැන දන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ කරන්න ඕනේ මොකද්ද කියන එක ගැන වැටහීමක් එන්නේ නැහැ තමයි. හ්ම්. අපි කෑමක් හදනකොට දැන් මේ කෑම දැන් තැම්බීගෙන එන්නේ. හරිද? ඒ ටික අපි දන්නේ නැත්තම් ඒ වෙලාව අපි කරන්න වැරදි දෙයක්නේ. එහෙමයි සවනස්. මේ කෑමට දැන් අපි ලුණු දාලා කියලා දන්නේ නැත්නම් ආයි දාන්න යනවා ලුණු. දැන් ලුණු වැඩි වෙනවා. එහෙමයි සවනස්. අන්න ඒකයි වෙන්නේ ඔතෙන් යෝගාචරයේදී ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මම මේ ඉන්නේ මොන ස්ටේජ් එකේද දැන් මේ ඉන්නේ බාන. ඒක දැනගන්න. ඒක දැනගත්තට පස්සේ තමයි යෝගාචරයට ඊළඟට මම කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියන එක පිළිබඳ වැටහීමක් එන්නේ. ඇයි දැන් ආලෝකය ඉන්නේ? මනස ඒකාග්‍ර වෙලා නීවරණ ධර්ම ටික ටික අඩු වෙලා යනකොට මනසේ තියෙන ප්‍රබාස්තර භාවය නිසා තමයි සිත ආලෝකමත් භාවයටපත් වෙන්නේ. එහෙම. දැන් ආලෝකවල තීව්‍රතාවය වැඩි වෙලා දැන් ඕක ඕනෝට වැඩි ඕක මෙනෙහි කරලා අයින් කරන්න අනවශ්‍ය දෙයක් කරන්න ගිය ගමන් මොකද වෙන්නේ අර සමාධියේ ඒකාග්‍රතාවය. ඒක නැති කරගන්න, විහිං නැති කරගන්න ඒක. දැන් ආලෝක <laughs> ආලෝක වලට හිත යන්නේත් නැත්නම් ඒ කියන්නේ දකින්න විතරනේ. එහෙම. ආලෝක වලට තෘෂ්ණාවකුත් නැත්නම්, ඒ කියන්නේ බලන්න ආසාවකුත් නැත්නම් ඒකෝයි තිබුණා දෙන්නේ. ප්‍රශ්නයක් නෑ. අනිත් එක දැන් ආලෝක අයින් කරලා ගන්න හුස්මකුත් නැහැ භාවනා කර්මස්ථානේ නැහැ නේද එහෙම එහෙම හුස්මක් නැහැ නැත ඔව් නැති නිසා අර අර බයිසිකල් පැදලා තියනවාද අර මේ පල්ලම යන්නේ එහෙමයි <laughs> එහෙමයි එහෙමයි අන්න එහෙම යන්න තියෙන්නේ එච්චරයි අයි පල්ලමේ අපි බයිසිකල් පදින්න යන්නේ නැහැ බල්ලමේ බයිසිකල් පදින්න ගියා වැටෙනවා ඉතින් තේන්න එකක් පයින් වෙනවා <laughs> පල්ලමේ යන්නේ ඇයි ඒද? පල්ලමේ යන්න යන බව දැනගන්න. එහෙමයි. කන්ද ගන්නේ කියලා හිතාගෙන කන්ද ගන්නේ කියලා හිතාගෙන නැගිටලා පදින්න ගියොත් එහෙම පල්ලමේ ඉවරයි. එහෙමයි. ඉතින් ඒක නිසා දැනගන්න ඕන භාවනාව තියෙන දැන් මගේ දැන් භාවනාව මෙන්න මේ මට්ටමේ තියෙන දැන් හිත ඒකාග්‍ර වෙලා තැම්පත් වෙලා තියෙන ආලෝක පෙන්න ගන්න. ඉතින් හොඳ භාවනාවක් දැකීම. එහෙනම් එතෙන්ට ආවට පස්සේ ඒක පවත්තාව ඒක මේන්ටේන් කරනවා. අහහ. ඒ වෙනතු අනවශ්‍ය මෙනෙහි කිරීමක් කරන්න ගියලා විකාරයක් කරගුවා අර සමාධිය ඇති. මෙනෙහි නොකර එතකොට එහෙමම තිබෙනවම කයත් නොදැනී තියෙනවා සානස. ඒ කියන්නේ කයට ලොකු සැහැල්ලුවක් සැපයක් දැනෙන්නෙම නැහැ වගේ. ඕල්මෝස්ට් දැනෙන්නේ නැහැ වගේ තමයි සානස. මෙච්චර කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය ඔක්කොම සමාධි ලක්ෂණනේ මෝඩිය. ඔක තේරෙන්නේ. දැන් ඔක නැති කර ගන්න දවනේ. නෑ. මේ දැන් කම්ප්ලේන් එකක් කරනවා වගේ. මාර වැඩි මේකත් තියෙනවා අරකට නැහැ මේකත් නැහැ තිබ්බේ ඔක්කොම නැතිලා ගිහිල්ලා. දැන් මම මොකද කරන්නේ? ඒ වාර්තා කීයද දාලාද? දැන්. 6 වෙනි වාර්තාව සමහර. ඒක තමයි. බයින්නත් බෑ, අත්දැකීමක් නැහැ. ඉතින් පළවෙනි වතාවට වෙන කෙනෙක් දෙහි ටිකක් කපන්න දෙන්නයි. දෙහි කපන්න විදියක් නැහැ අර්ථ 6 දාන්නේ. <laughs> එල්බෝඩ් එල්බෝඩ්. එල්බෝඩ් එකේදී සමාධිය ආව තම ප්‍රශ්නකට මොන දේ. <laughs> ඒ වාර්තා 30 40කින් එන්න ඕන එක 3 4කින් ආවම ওই ප්‍රශ්නේ එක මැනේජ් කරගන්න අමාරුයි. මට ඉස්සරහට ඒක කරගන්න එක මොකද්ද කියලා තේරුණ තින්ද ඔබ වහන්සේට කතා ගන්න හිතුනේ මේ. ඒකයි. ඒක තමයි මට දෙන්න දෙන්න තියෙන්නේ අත්දැකීම් එල් බෝඩ් එක යන්නේ. ලර්නර්ස් එකේ ඉන්නේ තාම. මේ සමාධිය පළවෙනි වතාවට අත්දැක්කාම එහෙම තමයි. ඊට මොකද්ද කරන්නේ? මේකත් නෑ මාර වැඩි භාවනාවක් නෑ අයත් නෑ තිබ්බ ඔක්කොම නැති වෙලා හරි නිකන් බැංකුවට උගස් තියලා වගේ ඔක්කොම ටික. දැන් මොකද කරන්නේ? <laughs> එහෙම. ඒක දැනගන්න එක භාවනාවේ දියුණුව කියලා. එහෙමයි. නොදැනී යන දේවල් හොයන්න නැතුව ඉන්න වුණු වෙන්න ඕන. එහෙම. අන්න එතකොට තමයි අතහැරීම කියන්නේ. වුණු වෙන්නේ. නැති වෙන දේවල් අපි හොයන්න යනවනේ. එහෙම. සාමාන්‍ය අපිට ඉස්කෝලේ වුණත් උගන්වන්නේ දැන් ගෙදර කාරේ කොයි හරි නැති වුණොත් ටග් ගන්න එක හොයන්න ඕනේ. හොයාගන්න. දැන් විශාල හරක් පට්ටියක් ඉන්නා වගේම එක හරක් අවුම 1000ක් ඉන්නා වගේ කැලෑවට ගිහිල්ලා ආපහු එනවනේ හරක් ඉන්නේ 999. එකෙක් නැහැ. එතකොට හරක් බලාගෙන බලාගෙන කෙනාගේ දැන් පඩිය කපනවා අර හරකන <laughs> ඒ හොයන්න. නැතුණාම හොයන්න ඕන අනිවාර්ය යාවක් කියන්නේ. දැන් භාවනාවේ තියෙන්නේ ඒක අනිත් පැත්ත. අර බාලයා මොකද කරන්නේ? තියෙන විදිහට යන්න තියෙන විදිහට නෙමෙයි මොඩි නැති වෙච්ච එකට නැති වෙන්නේ ඒක. ඒක හොයන්නේ නැති. එහෙම එහෙම. හොයන්නේ නැතුව ඉඳලා තමන්ගේ සමාධිය ස්ථාවර පවත්වාගෙන යන්න. මෙන්න මේ නිසා තමයි මේක නැති වෙන්නේ. දැන් කය <clears throat> ආනාපානීට හොඳට ඒකාග්‍රතාවය පවත්වනකොට කාය නොදිනී යනවා. එහෙමයි. ඒත් සමාධියට සමාධිය යනකොට තවත් ඒක ඇඩ්වාන්ස් මට්ටමනේ. ඒතකොට එතෙන්ට එනකොට හිතවල ඒකාග්‍ර වෙන කාය සම්පූර්ණයෙන්ම කාය හුස්මයි ඔක්කොම නැති වෙනවා. එහෙමයි එහෙමයි. ඒක සමාධියෙන් ඒක එක තමයි කන්සන්ට්‍රේෂන් එක කියන්නේ ඒක තැනකට ફોකස් එහෙමයි. ඒ තැනකට ફોකස් වෙච්ච ගමන් අනිත් දේවල් නැති වෙනවා. අපි මේ කය කියලා අපිට දැනෙන්නේ සින් දහස් ගාණක් එකතු වෙලා තමයි අපිට මේ දැනෙන්නේ. දැන් බලන්න අපේ අත මගේ අත දැන් දැනෙන්න ඕන. ඔළුව දැනෙන්න. කකුල දැනෙන්න ඕන නේ. අපිට වාඩි වෙනකොට ඔක්කොම දැනෙන්න පස්ස පැත්ත බිම වැදිලා තියෙනවා තේරෙන්නේ. දැන් ඔක්කොම දැනෙන්නවා එකකට එක හිත ගානේ. මුළු හෝල් බොඩි එකම එකපාර දැනෙන්නේ. හිත කීයක් පහළ වෙන්න ඕන. හිත දහස් ගාණක් මිලියන් ගාණක් පහළ වෙන්න. එහෙම. අන්න ඒකට අතර වුණොත් ආය නොදෙන යන. එහෙම. ඒ දැනෙන්නේ ඒ කාය විඥානේ. එහෙම. ඒ කාය විඥානේ කායේ ප්‍රසාද රූපේ එක පහළ වෙන්නේ නැත්නම් ආය නොදෙන යන. එහෙමයි. යෝගාවචරය මොකද කරන්නේ? කාය හොයන්නේ. <laughs> භාවනාවෙන් නොදෙන යන යෝගාවචරය හොයන්නේ. භාවනාවෙන් කියන කයට තියෙන ඇල්ම අතාරගන්න කියලා. රෝගාචරක නෑ නෑ නෑ. එහෙම බෑ. කය තියෙන්න ඕන. හුස්ම තියෙන්න ඕන. එන එක පස්සේ යනවා. දැන් තේරෙනවද? එහෙමයි සයන්. පුංචි මොලේට තේරෙනවද? තාමගේ තාම තේරෙන්නේ නැහැ තාම. තාම යන්නේ. හොඳයි සයන්. පල්ලමේ ගිහින් වැටිලා තුනටි කඩාගෙන එන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ. පල්ලමේ යන්න ඕන. යනකොට බයි කියලා පදින්නේ නැහැ කියලා තේරුම් ගන්න නේද? ඊට වැටෙන්න ඕන. හොඳයි නේද තේරුම් ගන්න. ආ, ඊටු ටිකක් කියන්න. ආ, තව තියෙනවා. ආ කය ආලෝකය මෙනෙහි කළ කර බැහැර කිරීමට උත්සාහ කළද ඒ බොහෝ වේලාවක් පැවතුනසේ දැනෙයි. මුළු භාවනා කාලය තුල හුස්ම රැල්ල සංසිඳී පැවතුණි. කය ඊතා සැහැල්ලු වී කිසිම දැනීමක් නැති ස්වභාවයකි. ඊට පස්සෙත් يعني සිතුවිලි විටින් විට පැමිණිද ඒන් භාවනාවට බාධාවක් නොවිය. කාලය අවසන් වූ නිසා භාවනාව අවසන් කළෙමි. විටින් විට මොකක්ද ආවද? සිතවිලි සිතවිලි විටින් විට පැමිණෙද එයින් භාවනාවට බාධාවක් නොවිය. කාලය අවසන් වන නිසා භාවනාව අවසන් කළා. කාලය කොච්චරද? පැය එකයි විනාඩි 13යි ස්වාමීන් වහන්සේ. භාවනා කරන්නේ පරයන්කේ කරන්නේ නැත්නම් පුටු වාඩි නේද? අ පරයන්කේ ස්වාමීන් වහන්සේ. සුඛාසනේ පරයන්කේ සුඛාසනේ. හ්ම්. ඉතින් පැය කමාර දක්වා වැඩි කරනවා. එහෙමයි සමනස. දැන් දැන් තේරුම් ගන්න සමනස. කවුද කතා කරන්නේ? කවුද කතා කරන්නේ? තවරන්න දෙනවා. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඔබ වහන්සේ මට කියලා තිබ්බා සමාධිය ස්ථාවර කරගන්න කියලා. මොකද්ද ස්වාමීන් වහන්සේ ඒක කොහොම මොකද්ද කරන්නේ? ඉතින් මම කොහොමද කියන්නේ දැන් මම දන්නේ නැහැ දැන් මොකටද කිව්වද කියලා වාර්තාව අනුව තමයි කියන්නේ. මේ දැන් මේ වාර්තාවක තිබුණේ සමාධි ස්ථාවර කරගන්න කියලා. 49 වාර්තාව. එන ස්ථාවර නැති ඒවා සමාධි ඒක කියන්නේ. ස්ථාවර නැති හින්දා තමයි ස්ථාවර කරගන්න කියන්නේ තමයි. මොකරේදී අනවශ්‍ය දෙයක් කරලා ඉතින් මොකක්. එහෙමයි ස්වාමී. එහෙම දෙයක් තේරුන්නේ නැද්ද? උලක් තියනවාද? තේර මේක මට ස්ථාවර කියන වචනේ මොකක්ද කියලා තේරුනේ නැහැ. ස්ථාවර කරගන්න කියන්නේ තීන එක පවත්වාගෙන යන්නේ කියලා කියන්නේ. එහෙනම් කාලය වැඩි කරන්න කියලා තිබුණා ස්වාමීන් වහන්සේ. ඔව් කාලයත් වැඩි කරගන්න ඕන සමාධිය තව දියුණු කරගන්න. ඒ කියන්නේ එහි මේ අර සැරින්තර ඇවිල්ලා යන සමාධියක් නෙමෙයි. බොහෝ වෙලාවක් තබා ගන්න පුළුවන් විදිහට ඒක දියුණු කරගන්න. එතකොට ඒක කරගන්න බැරි හේතු මොනවද කියලා හොයාගන්න. එහෙමයි. සයිනික සතිය අඩුපාඩු තියනවාද? අනවශ්‍ය දේවල් කරනවාද? දැන් තේරෙනවනේ භාවනාදි කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් මොනවද කියලා. දැන් මට කියලා දුන්නා. එහෙමයි. ඉතින් බලන්න ඕනේ ඒවැ මොනවද තමන් කරන වැරදි ටික. වැරදි ටික නොකර හිටියා සමාධිය නිකම් වෙනවා. එහෙමයි සර්. සමාධිය කියන එක අපිට ඕන වෙලාවට නේ ගන්න. සමාධිය එන්නේ සේරම වැරදි ටික ඉවර වුණාට පස්සේ. ඒකයි සම්මා සමාධිය අන්තිමට දාන්නේ. අරස්ටෑන් මාර්ග නැත්නම් මුලට දාන්න තිබ්බනේ. එහෙම. මුලට තියෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට ආව කියන්නේ වැරදි වලින් භාගයක් ඉවරයි. සම්මාදිට්ඨිය නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙමයි සර්. ඒ වඩා සම්මාදිට්ඨියක් නැහැ. සම්මාදිට්ඨිය නැති නිසා දෛනික සතියක් නැහැ. එහෙම. තේරුණා ස්වාමීන් වහන්සේ. දැන් තේරුණා ස්වාමීන් වහන්සේ. කොහොමද තරන්නේ? ඔලේ ඉරේෂා නේර. යුනාරා. නාරා වයි ගොඩක්වත් තියෙනවා නේද? බලන්න. මොනවද නැද්ද දැන් භාවනා දෙකීමේ කියන්න? හ්ම්. colonies. Jalanka, Pone, Risha. Nanti ada sana anak terakhir ya, dong. Kota Denden. Ini anak terakhir nih. Anak Nen. Ada dia mana? Lu pikok lock nih. Ya, dan api yang ada sana anak terakhir nih. Eh, එමනම් අදත් ඉරුදින සමූහ භාවනා වැඩසටහන සඳහා සහභාගී වෙන මේ භාවනා විදාචරෙන්දී විදර්ශනා භාවනාව තව තවත් දිගින් දිගටපත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දුන්න උපදෙස් ටික හොඳින් මතක තබාගෙන සිහිය තබාගෙන ඒ අනුව භාවනා කරොත් ඉතාම ඉක්මනින්ම භාවනා දිනු කරගන්න පුළුවන් මේ හැමෝම මුලින්ම කරන දේ තමයි දුන්න උපදේශ ටික අමතක කරලා තමයි මම දැන් භාවනා පටන් ගන්නේ. ඔච්චර උපදේශ දුන්නා උපදේශ ගන්න කට්ටියක් ඉන්නේ ඒක නේද? ගෲප් <laughs> එකේ ඔච්චර කමටහන් තා තිබ්බත් හැමෝම අලුතෙන් තමයි කමටහන් දාන්නේ. මොකද අපිට ඒක තේරුම් ගැනීම තියෙන අපහසුතාවය. මොකද අපි අපේ ජීවන චර්යාව නිවනට නෙමෙයි යොමු වෙලා තියෙන්නේ. යොමු වෙලා තියෙන සංසාරෙටනේ. ඉතින් මේක තේරුම් ගන්න හරි අමාරුයි. මොකද මේ ඉස්කෝලේදී පුහුණු වෙලත් නැහැ ගෙදරදී පුහුණු වෙලත් නැහැ රැකියාවේදී කොහොමවත් නැහැ එදිනදා ජීවිතෙත් නැහැ ඉතින් මේක සම්පූර්ණයෙන්ම උගන්වන්න ඕන පන්සලෙන් කියලා දෙන්නේ නැහැ ආරණ්‍ය වලින් කියලා දෙන්නේ නැහැ කොහෙන්වත් කියලා දෙන්නේ නැහැ මේක කියලා දෙන්නේ නැහැ කියලා දෙන්න දන්නේ නැහැ ඒක ප්‍රධානයි එහෙමනම් මේ දීලා තියෙන උපදේශ 100ට අරගෙන තමන්ගේ දිනපතා කරන පරියන්ක සක්මන දෛනික සතිය දීමින් දිනටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද කරගත්තා ඒ සමූහ භාවනා වැඩසටහනේ සමූහ භාවනා කුසලය සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා දැක්ක සතුට සිතින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සමානමි මේ පරලෝකියාව යම් කිසි මලගේ ඥාති එක්කත් නම් මේ වෙන විට යම් කිසි දුගතිගාමී ආත්ම භාවයකට පත් වෙලා සිටිනවනම් මේ කුසලය අනුමෝදන් වෙලා සාදු සාදු කියන මේ කුසලය අනුමෝදන් වෙලා ඒ මළගේ ඥාතීන්ගේ ඒ දුක්ඛිත භාවයෙන් අත් මිදලා සපවත් සුඛිත මුදිත තත්වයකටපත් වෙලා මේ භාවයේ මුතුන් චතුරාර්ය සත්‍ය ලබගන්නේ එයාටත් තමා නම් මේ පරලෝකීය මළගේ ඥාතීන්ටත් මේ කුසලය අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ඉරුදින සමූහ භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ.